අපේකට කියලා දේ දුන්නා කියලා. හැබැයි දේ දුන්නක අල්ලන්න පුළුවන්ද? අතට අහුවෙන්නේ ජල වාෂ්ප. දේ දුන්න කියලා හේතු තියෙනකොට තියෙනවා නැති වෙනකොට නෑ. අර ආලෝකයක් ගසක් නිසා ඇති වෙන සෙවණැල්ල බලන්න. සෙවණැල්ල අල්ලන්න පුළුවන්ද? මේ සෙවණැල්ල ආලෝකයට ඇතිත් නෑ, ගසට ඇතිත් නෑ.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 ධර්මයේ අවබෝධන කෙනෙක් ධර්මයේ අවබෝධ නොවුණු කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. ධර්මයේ අවබෝධ වුණු කෙනෙක්ට මේ කිසිම පේන, දැනෙන, ඇහෙන කිසි දෙයක ඇත්තට මේ කෙනාට සත්‍ය දකිනවා කිව්වොත් තමයි හරියි.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 ඒ ආයතනයක ක්‍රියාවලියක් මේ පෙන්වන්නේ. ආයතන හයම මිදිලා. මේ Nirodhe. මේ සාන්ත සුවයට පත් වෙන තැන. ආයතන වලින් මිදුණු තැන ලෝකෝත්තර භූමිය තුලයි මේ කතා කරන්නේ. නාකාසඤ්ඤ ආකාසඤ්ඤයතන කියලා දෙයක්වත් නැහැ. විඥානං ඇතන විඥානායතන කියලා දෙයක්වත් නැහැ.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 නමුත් ලෝකෝත්තර ධ්‍යාන පිරෙන්නේ හැබැයි ලෝකෝත්තර ධ්‍යාන සත්‍ය දැකලා යන්නේ. ඒ සත්‍ය දකින්න කෙනාගේ සිත මිදෙන තැනත් එහෙම ස්වභාවයක් තියෙනවා. අන්න එතන තියෙනවා ඒ සිත මිදි මිදි යනකොට ආකාශයේ හිස්සන ස්වභාවයක්. එහෙම දෙයක්වත් නෑ මානෙනි කියලා බුදුන් වහන්සේ මෙතන පාන්න පෙන්නනවා. එතන තියෙන විඥානාංග එතන මේ මෙතන මේ සිත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 ඒ වගේම තමයි නායන් ලෝක මෙලවක් නැහැ න පරලෝක පරලොවක් නැහැ. ඇත්තටම මෙලවක් කියලා කියන්නේ ආයතන වල තියෙන එක. න පරලෝක කියන්නේ මේක ආයතන වල මිදුණු තැනත් ලෝකයක් තියෙනවා. කියන්නේ නැහැ එහෙම දෙයක්වත් නැහැ. ශුන්‍යතාවය තුළ කිසිම ලෝකයක් නැහැ. මෙලවක් පරලොව. දැන් දැන් අපි හිතනවානේ දැන් මේ ආයතන වල මේ මේ ලෝකේ. මේ ලෝකේ මිදුණු තැන පරලොව පරලොව. එනේ ඉපදීමත් මරණයක්වත් නැති බවකුත් මෙතනින් ගන්නවා.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 ඒ සත්‍ය දකින කෙනාටයි අත්දැකීම් තියෙන්නේ. ක්‍රියාසිත හමු වෙන්නේ. සෙනගක් කියන්නේ සිතවිල්ලක්. සත්‍ය දකින කෙනාට එළියේ කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම සිතවිලිමයි. හැබැයි සිතෙත් එහෙම එහෙම දෙයක් නැහැ. ඒතොර එළියෙත් එහෙම සෙනගක් නැහැ. සිතෙත් සිතවිලි වෙලත් සෙනග කියලා දෙයක් නැහැ. ශුන්‍යතාවය තුළ ඉන්නවා කියන්නේ මහා සෙනගක් කියන තැන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 නෑ සිතෙත් මලක් නෑ. අන්න ක්‍රියාසිතක්. දෙ බාහිරනොත් මිදිලා නාමිනොත් මිදිලා රූපේනොත් මිදිලා එළවෙනොත් මෙළවෙනොත් මිදිලා එළවත් මිදිලා ඕක සිත ඇතුළයි මෙළවයි එළවයි තියෙන්නේ. බාහිර තියෙන කරනකොට මෙළව වෙනවා එළව වෙනවා ආයෙ සිතේ තියෙනකොට. මෙළවෙනුත් මිදිලා එළවෙනුත් මිදිලා